මහා දුක්ඛකන්ධ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ සම්බහුලා බික්ඛෝ පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්තචීවර මාදාය සාවත්තියං පින්ඩාය පවිසින්සෝ අතකෝ තේසං බික්ඛෝ නං ඒතදවෝසි අතිප්පගෝ කෝතාව සාවත්තියං පින්ඩාය චරිතුම් යන්නෝ නමයන් යේනඤ්ඤ තිත්‍යානම් පරිබ්බාජකානං ආරාමෝත්තේනුපසංකමෙය්‍යාම අතකෝ තේ බික්ඛෝ යේනච්ච තිත්‍යා පරිබ්බාජකානං ආරාමේ තේනුපසංකමින්සෝ උපසංකමිත්වා තේහි අඤ්ඤ තිත්තේහි පරිබ්බාජකේ සද්ධින් සම්මෝදින්සෝ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදින්සෝ ඒකමන්තං නිසින්නේ කෝතේ දෙක්ඛෝතේ අඤ්ඤ තිත්ත්‍යා පරිබ්බාජකා ඒතදබෝචුන් සමනෝ ආවුසෝ ගෝතමෝ කාමානං පරිඤ්ඤං පඤ්ඤාපේති මයන්ති කාමානං පරිඤ්ඤං පඤ්ඤාපේම සමනෝ ආවුසෝ ගෝතමෝ රූපානං පරිඤ්ඤං පඤ්ඤාපේති මයන්ති රූපානං පරිඤ්ඤං පඤ්ඤාපේම සමනෝ ආවුසෝ ගෝතමෝ වේදනානං පරිඤ්ඤං පඤ්ඤාපේම මයම්පි වේදනානං පරිඤ්ඤං පඤ්ඤාපේම ඉදනෝ ආවුසෝ කෝ විශේෂෝ කෝ අධිපායෝ කිං නානාකරණං සමනස්සවා ගෝතමස්ස අම්හා කන්වා යදිදන් ධම්මදේශනායවා ධම්මදේශනම් අනුශාසනියාවා අනුශාසනින්ති අතකෝතේ බික්ඛෝ තේසං අඤ්ඤතිත්‍යානම් පරිම්බාජකානං භාසිතං නේව අභිනන්දින්සු නප්පටික්ඛෝ සින්සුන් අනබිනන්දිත්වා අප්පටික්ඛෝසිත්වා උට්ඨායාසනා පක්කමින්සු භගවතෝ සම්තිකේ ඒතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමාති අතකෝතේ බික්ඛෝ සහවත්තියං පින්ඩාය චරිත්වා පච්චාබත්තං පින්ඩපාත පටික්ඛන්තා යේන භගවාතේන උපසංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සු ඒකමන්තං නිසින්නා කොහොතේ බික්ඛු භගවන්තං ඒතදවෝචුන් ඉදමයන් බන්තේ පුබ්බන්න සමයන් නිවාසෙත්වා පස්ස චීවරං ආදාය ශ්‍රාවත්තිං පින්ඩාය පවිසිම්හ තේසං නෝ බන්තේ අම්මා කන් ඒතද හෝසි අතිප්පගෝ කෝතාවසාවත්තියං පින්ඩාය චරිතුම් යන්නෝනමයන් යේනඤ්ඤ තිත්‍යානම් පරිබ්බාජකානම් ආරාමෝත්තේනුපසංඛමෙය්‍යාමාතේ අත කොහොමයන් බන්තේ යේනඤ්ඤතිත්‍යානම් පරිබ්බාජඛානම් ආරාමෝත්තේනුපසංඛමින්හ උපසංඛමෙත්වාසේහි අඤ්ඤතිත්තේහි පරිබ්බාජකේහි සද්ධෙන් සම්මෝදින්හ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදෙම්හ ඒකමන්තං නිසින්නේ කොහොත් බන්සේ තේ අඤ්ඤතිත්‍ත්‍යා පරිබ්බාජකා අම්හේ ඒ සදවෝචුන් සමනෝ ආවසෝ ගෝතමෝ කාමානං පරිඤ්ඤං පඤ්ඤාපේති මයම්පි කාමානං පරිඤ්ඤං පඤ්ඤාපේම සමනෝ ආවුසෝ ගෝතමෝ රූපානං පරිඤ්ඤං පඤ්ඤාපේති මයම්පි රූපානං පරිඤ්ඤං පඤ්ඤාපේම සමනෝ ආවුසෝ ගෝතමෝ වේදනානං පරිඤ්ඤං පඤ්ඤාපේති මයම්පි වේදනානං පරිඤ්ඤං පඤ්ඤාපේම ඉදනෝ ආවුසෝ කෝ විශේෂෝ කෝ අධිපායෝ කිං නානාකරණං සමනස්සවා ගෝතමස්ස අම්හා කන්වා යදිදන් ධම්මදේශනාය වා ධම්මදේශනම් අනුශාසනියා වා අනුශාසනින්ති අතකෝ මයං භන්තේ තේසං අඤ්ඤ තිත්‍යානම් පරිබ්බාජකානම් භාසිතං නේව අබිනන්දිම්හ නප්පටිඛෝ සිම්හ අනබිනන්දිත්වා අප්පටික්ඛෝ සිත්වා උට්ඨායාසනා පක්ඛමිම්හ භගවතෝ සම්තිකේ ඒතස්ස භාසිතස්ස අත්තං ආජානිස්සාමාති ඒවං වාදිනෝ භික්ඛවේ අඤ්ඤතිත්ත්‍යා පරිබ්බාජකා ඒවමස්සෝ වචනීයා කෝපනාවුසෝ කාමානං අස්සාදෝ කෝ ආදීනවෝ කිං නිස්සරණං කෝ රූපානං අස්සාදෝ කෝ ආදීනවෝ කිං නිස්සරණං කෝ වේදනානං අස්සාදෝ කෝ ආදීනවෝ කිං නිස්සරණන්ති එවං කොට්ඨා භික්ඛවේ අඤ්ඤතිත්‍යා පරිභාජකා නචේව සම්පායිස්සන්ති උත්තරින් ච විඝාතං ආපජ්ජිස්සන්ති තං කිස්ස හේතු යතා තං වික්ඛවේ අවිසයස්මින් නාහං තං වික්ඛවේ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රක්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය යෝයිමේ සම්පඤ්ඤානං වෙය්‍යා කරණේන චිත්තං ආරාධෙය්‍ය අඤ්ඤත්‍ර තතහාගතේන වා තතහාගත ශාවකේන වා ඊතෝ වා කුණසොත්වා කෝච භික්ඛවේ කාමානං අස්සාදෝ පංචමේ භික්ඛවේ කාම ගුණා ඛතමේ පංච චක්කු විඤ්ඤේ ආරෝපා ඉත්තා කන්තා මනාපා පිය රෝපා කාමෝපසංහිතා රජනීයා සෝත විඤ්ඤයා සද්දා පෙය්‍යාලම් ගාන විඤ්ඤයා ගන්ධා පෙය්‍යාලම් ජීවහා විඤ්ඤයා රසා පෙය්‍යාලම් කාය විඤ්ඤයා පොට්ටබ්බා ඉත්තාකන්තා මනාපාපිය රූපා කාමෝපසංහිතා රජනීයා ඉමේ කෝ භික්ඛවේ පංච කාමගුණා යං කෝ භික්ඛවේ ඉමේ පංච කාමගුණේ පටිච්ච uppajjati sukhaං සෝමනස්සං අයං කාමානං අස්සාදෝ කෝච බික්ඛවේ කාමානං ආදීනවෝ ඉද බික්ඛවේ කුලපුත්තෝ යේන සිප්පට්ඨානේන ජීවිකං කප්පේති යදි මුද්දාය යදි ගණනාය යදි සංඛානේන යදි කසියා යදි ගෝරක්ඛේන යදේ සත්තේන යදේ රාජපෝරිසේන යදේ සිප්පඤ්ඤතරේන සේදස්ස පුරක්ඛතෝ උන්හස්ස පුරක්ඛතෝ දංශ මකස වාසා තපසිරින් සප සම්පස්සේහි විස්සමානෝ කුප්පිපාසාය මීයමානෝ අයම්ති භික්ඛවේ කාමානං ආදීනවෝ සම්දිට්ඨිකෝ දුක්ඛක්ඛන්ධෝ කාම හේතු කාම නිදානං කාමාදිකරණං කාමානමේව හේතු තස්සකේ භික්ඛවේ කුල පුත්තස්ස එවං උට්ඨහතෝ ඝටතෝ වායමතෝ භෝගා නාභිනිප්පජ්ජන්ති සෝසෝචති කිලමති පරිදේවති පුරස්සාලින් ඛණ්ඩති සම්මෝහං ආපජ්ජති මෝඝං වතමේ උට්ඨානං අපලෝ වතමේ වායාමෝති අයම්ති භික්ඛවේ කාමානං ආදීනවෝ සන්දෙට්ඨිකෝ දුක්ඛක් අන්ධෝ කාම හේතු කාම නිදානං කාමාධිකරණං කාමානමේව හේතු තස්සචේ භික්ඛවේ කුලපුත්තස්ස එවං උට්ඨහතෝ ඝටතෝ වායමතෝ තේ භෝගා අබිනිප්පංජත්ති සෝතේ සංභෝගානං ආරක්ඛාදිකරණං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති කින්ති මේ භෝගේ නේව රාජානෝ හරේයොම් නචෝරා හරේයොම් න අග්ගේ දහේය න උදඛං වහේය න අක්ඛියා දායා දාහරේයොන්ති තස්ස එවං ආරක්ඛතෝ ගෝපයතෝ තේ භෝගේ රාජානෝ වාහරන්ති චෝරා වාහරන්ති අග්ගිවාඩහති අප්පියාවා දායා දාහරන්ති සෝසෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති යම්පි මේ අහෝසීත් තම්පිනෝ නත්ති හේතේ අයම්පි භික්ඛවේ කාමානං ආදීනවෝ සම්දිට්ඨිකෝ දුක්ඛක්ඛන්‍தோ කාම හේතු කාම නිදානං කාමාදීකරණං කාමානමේව හේතු පුනච පරම් භික්ඛවේ කාම හේතු කාම නිදානං කාමාදීකරණං කාමානමේව හේතෝ රාජානෝපි රාජෝ හි විවදන්ති කත්තියාපේ කත්තියේ හි විවදන්ති බ්‍රහ්මනාපේ බ්‍රාහ්මනේ හි විවදන්ති ගහපතේපි ගහපතේ හි විවදන්ති මාතාපි පුත්තේන විවදතේ පුත්තේන මාතරා විවදතේ පිතාපි පුත්තේන විවදතේ භාතාපි භාතරා විවදති භාතාපි භගිනියා විවදති භගිනියා භාතරා විවදති සහායෝපි සහායේන විවදති තේ තත්ත කලහ විග්ඝහ විවාදා පන්නාං අඤ්ඤමඤ්ඤං පානේ හිපේ උපක්කමන්තේ ලෙඩ්ඩෝ හිපි උපක්කමන්තේ දණ්ඩේ හිපි උපක්කමන්තේ සත්ථේ හිපි උපක්කමන්තේ තේ තත්ථ මරණම්පේ නිගච්ඡන්ති මරණමත්තම්පේ දුක්ඛං අයම්පේ භික්ඛවේ කාමානං ආදීනවෝ සම්දිට්ඨිකෝ දුක්ඛක්ඛන්தோ කාම හේතු කාම නිදානං කාමාදිකරණං කාමානමේව හේතු පුනච පරම් භික්ඛවේ කාම හේතු කාමනිදානං කාමාදිකරණං කාමානමේව හේතු අසිතම්හ ගහෙත්වා ධනුකලාපං සන්නයි හිත්වා උබතෝ විලූහ්‍ය සංගාමං පක්ඛන්දන්ති උසෝසපි කිප්පමානේසෝ සත්තේසෝපේ කිප්ප මානාසෝ අසේසෝපේ විජ්ජෝ තරන්තේසෝ තේ තත්ත උසෝහිපේ විජ්ජන්තේ සත්ත්‍යාපේ විද්ධන්තේ අසිනාපි සීසං චින්දන්තේ තේ තත්ථ මරණං තේ නිගච්ඡන්තේ මරණමත්තං තේ දුක්ඛං අයම්පි භික්ඛවේ කාමානං ආදීනවෝ සන්දෙට්ඨිකෝ දුක්ඛක්ඛන්ධෝ කාම හේතු කාම නිදානං කාමාධිකරණං කාමානමේව හේතු පුනච පරම් භික්ඛවේ කාම හේතු කාමනිදානං කාමාදිකරණං කාමානමේව හේතෝ අසිකම්මං ගහෙත්වා ධනුකලාපං සන්නයි හිත්වා අද්දාවලේපනා උපකාරියෝ පක්ඛන්දන්ති උසූසපි කිප්පමානේසු සත්තේසුපි කිප්පමානාසු අසේසුපි විජ්ජෝ තලන්තේසු තේ තත්ත උසෝහිපි විජ්ජන්තේ සත්‍යාපේ විද්ධන්තේ පක්ඛට්ඨයාපේ ඕසින්සන්තේ අහිවග්ගේනපේ ඕමද්දන්තේ අසිනාපිසේ සංඛින්දන්තේ තේ සත්ත මරණම්පේ නිගච්ඡන්තේ මරණමත්ථම්පි දුක්ඛං අයම්පි භික්ඛවේ කාමානං ආදීනවෝ සන්දෙට්ඨිකෝ දුක්ඛං අන්ධෝ කාම හේතු කාම නිදානං කාමාදිකරණං කාමානමේව හේතෝ පුනච පරම් භික්ඛවේ කාම හේතෝ කාම නිදානං කාමාධිකරණං කාමානමේව හේතෝ සම්දිම්පේ චින්දන්තේ නිල්ලෝපම්පේ හරන්තේ ඒකාගාරිකම්පේ කරොන්තේ පරිපන්තේ පිතිට්ඨන්තේ පරදාරම්පේ ගච්ඡන්තේ තමේනං රාජානෝ ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්තේ කසාහි පිතාලෙන්තේ වෙත්තේහි පේතාලෙන්තේ අද්ද දණ්ඩකේහි පිතාලෙන්තේ හත්තම්පි චින්දන්තේ පාදම්පි චින්දන්තේ අත්ථ පාදම්පි චින්දන්තේ කන්නම්පි චින්දන්තේ නාසම්පි චින්දන්තේ කන්නනා සම්පේ චින්දන්තේ මිලංග තාලිකම්පේ කරොන්තේ සංඛ මොණ්ඩිකම්පේ කරොන්තේ රාහු මුඛම්පේ කරොන්තේ ජෝතිමාලිකම්පේ කරොන්තේ හත්ථ පජ්ජෝතිකම්පේ කරොන්තේ ඒරක වත්තිකම්පේ කරොන්තේ චීරක වාසිකම්පේ කරොන්තේ ඒනෙය්‍ය කම්පේ කරොන්තේ බලිසමංසකම්පේ කරොන්ති කාපන කම්පේ කරොන්ති කාරාපතංචේ කම්පේ කරොන්ති ඵලිග පරිවත්තේ කම්පේ කරොන්ති පලාලපේට කම්පේ කරොන්ති තත්තේන පිතේලේන ඕසින්චන්ති සුනකේපේ කාදාසෙන්ති ජීවන්තම්පි සෝලේ උත්ථාසෙන්ති අසිනාශිශේෂං චින්දන්තේ තේ පත්ත මරණම්පේ නිගච්ඡන්තේ මරණමත්සම්පි දුක්ඛං අයම්ති භික්ඛවේ කාමානං ආදීනවෝ සම්දෙට්ඨිකෝ දුක්ඛඛන්ධෝ කාම හේතු කාම නිදානං කාමාධිකරණං කාමානමේව හේතු පුනච පරම් භික්ඛවේ කාම හේතු කාම නිදානං කාමාදිකරණං කාමානමේව හේතෝ කායේන දුච්චරිතං චරන්ති වාචාය දුච්චරිතං චරන්ති මනසා දුච්චරිතං චරන්ති තේ කායේන දුච්චරිතං චරිत्वा වාචාය දුච්චරිතං චරිत्वा මනසා දුච්චරිතං චරිत्वा කායස්ස බෙහෙදා පරං මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජන්තේ අයං භික්ඛවේ කාමානං ආදීනවෝ සම්පරායකෝ දුක්ඛක්ඛන්‍தோ කාම හේතු කාම නිදානං කාමාදීකරණං කාමානමේව හේතු කිංච භික්ඛවේ කාමානං නිස්සරණං යෝකෝ භික්ඛවේ කාමේසු චන්දරාග විනයෝ චන්දරාග පහානම් ඉදං කාමානං නිස්සරණං යේහි කේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං කාමානං අස්සාදං ච අස්සාදතෝ ආදීනවං ච ආදීනවතෝ නිස්සරණං ච නිස්සරණතෝ යතා භෝතං අප්පජානන්තේ තේවත සාමං වා කාමේ පරිජානිස්සන්තේ පරං වා තතත්ථාය සමාද පෙස්සන්තේ යථාපටිපන්නෝ කාමේ පරිජානිස්සන්තේති නේසංඨානං විජ්ජති යේචකෝ කේචි භික්ඛවේ සමනා වා බ්‍රාහ්මනා වා එවං කාමානං අස්සාදං ච අස්සාදතෝ ආදීන වංශ ආදීනවතෝ නිස්සරණංච නිස්සරණතෝ යථා භූතං පජානන්ති තේවත සාමං වා කාමේ පරිජානිස්සන්ති පරං වා තතත්ථාය සමාදපෙස්සන්ති යතහා පටිපන්නෝ කාමේ පරිජානිස්සති තිඨානමේ සංවිජ්ජති කෝච බික්ඛවේ රූපානං අස්සාදෝ සේයථාපි භික්කවේ කත්තිය කඤ්ඤාවා බ්‍රාහ්මන කඤ්ඤාවා ගහපති කඤ්ඤාවා පන්නරස වස්සුද්දේශිකාවා සෝලස වස්සුද්දේශිකාවා නාති දීඝා නාති රස්සා නාති කිසා නාති තෝලා නාති කාලේ නාච්චෝ දාතා පරමාශා භික්ඛවේ තස්මින් සමයේ සුභාවන්න නිභාති ඒවං භන්තේ යං කෝ භික්ඛවේ සුභං වන්න නිභං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපානං අස්සාදෝ කෝච භික්ඛවේ රූපානං ආදීනවෝ ඉද භික්ඛවේ සමේව භගිනින් පස්සෙය්‍ය අපරේණ සමේන ආශේතිකං වා නෞතිකං වා වස්ස සතිකං වා ජාතියා ජින්නම් ගෝපාන සිවංකං බොග්ගං දණ්ඩපරායනං පවේචමානං ගච්ඡanti ආතුරං ගතයොබ්බනං ඛණ්ඩ දන්තං පලිතකේසං විලෝණං කලිතං සිරං වලිතං තිලකාහතං ගත්තං තංකින් මඤ්ඤත භික්ඛවේ යාපුරිමා ස්වභාවන්න නිභා සා අන්තරහිතාං ආදීනවෝ පාතු භෝතෝති එවං බන්තේ අයම් භික්ඛවේ රූපානං ආදීනවෝ පුනච පරම් භික්ඛවේ තමේව භගිනෙන් පස්සෙය්‍ය ආබාධිතං දුක්ඛිතං බාල්ලගිලානං සකේ මුත්ත කරේසේ ඵලිපන්නං සේමානං අඤ්ඤේහි බුද්ධාපියමානං අඤ්ඤේහි සංවේසියමානං තංකින් මඤ්ඤත භික්ඛවේ යා පුරිමා ස්වභාවන්න නිභාසා අන්තරහිතාං ආදීනවෝ පාතු භෝතෝති එවං භන්තේ අයම්ති භික්ඛවේ රූපාණං ආදීනවෝ පුනච පරම් භික්ඛවේ තමේව භගිනින් පස්සෙය්‍ය ශරීරං සීවති කාය ඡඩ්ඩිතං ඒකාහමතං වා ද්විහමතං වා තීහමතං වා උද්ධෝමාතකං විනීලකං විපුබ්බක ජාතං සංකින් මඤ්ඤත භික්ඛවේ යා පුරිමා ස්වභාවන්න නිභාසා අන්තරහිතා ආදීනවෝ පාතු භූතෝති එවං බන්තේ අයම්ති භික්ඛවේ රූපානං ආදීනවෝ පුනච පරම් භික්ඛවේ තමේව භගිනින් පස්සෙය්‍ය ශරීරං සේවති කාය චඩ්ඩිතං කාතේහි වා කජ්ජමානං කුලලේහි වා කජ්ජමානං ගෙජ්ජේහි වා කජ්ජමානං ස්වානේහි වා කජ්ජමානං සිඟාලේහි වා කජ්ජමානං විවිදේහි වා පානක ජාතේහි කජ්ජමානං තංකින් මඤ්ඤත භික්ඛවේ යා කුරිමා සුභා වන්න නිභා සා අන්තරහිතා ආදීනවෝ පාතු භාවෝති එවං බන්තේ අයම්පේ භික්ඛවේ රූපානං ආදීනවෝ පුනච පරම් භික්ඛවේ සමේව බගිනින් පස්සෙය්‍ය ශරීරං සේවති කාය ඡඩ්ඩිතං අට්ඨික සංකලිකං සමන්සලෝ හිතං නහාරු සම්බන්ධං තේයාලම් අට්ඨික සංඛලිකං නිම්මංස ලෝහිත මක්ඛිකං නහාරු සම්බන්ධං පෙය්‍යාලං අට්ඨික සංඛලිකං අපගත මංස ලෝහිතං නහාරු සම්බන්ධං පෙය්‍යාලං අට්ඨිකානි අපගත සම්බන්ධානි දිසා විදිසා වික්ඛිතානි අඤ්ඤේන හත්ථට්ඨිකං අඤ්ඤේන පාදට්ඨිකං අඤ්ඤේන ජංඝට්ඨිකං අඤ්ඤේන ඌරට්ඨිකං අඤ්ඤේන කටට්ඨිකං අඤ්ඤේන පිට්ඨේ කණ්ඨකං අඤ්ඤේන සීස කටාහං තංකින් මඤ්ඤත භික්ඛවේ යාපුරිමා ස්වභාවන්න නිභාසා අන්තරහිතා ආදීනවෝ පාතු භාවෝති එවං භන්තේ අයං භික්ඛවේ රූපානං ආදීනවෝ පුනච පරම් භික්ඛවේ තමේව භගිනින් පස්සෙය්‍ය ශරීරං සේවති කාය ඡඩ්ඩිතං අට්ඨිකානි සේතානි සංකවන්නෝප නිභානේ තේයාලම් අට්ඨිකානේ පුඤ්ජකිතානේ තේරෝ වස්සිකානේ තේයාලම් අට්ඨිකානි පෝතේනේ චුන්නක ජාසානේ තංකින් මඤ්ඤත භික්ඛවේ යාකුරිමා ස්වභාවන්න නිභාසා අන්තරහිතා ආදීනවෝ පාතෝ බොහෝතෝති එවං භන්තේ අයම්පි භික්ඛවේ රූපාණං ආදීනවෝ කිංච භික්ඛවේ රූපාණං නිස්සරණං යෝ භික්ඛවේ රූපේසෝ ඡන්දරාග විනයෝ ඡන්දරාග පහානම් ඉදං රූපානං නිස්සරණං යේහි කේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං රූපානං අස්සාදං ච අස්සාදතෝ ආදීනවං ච ආදීනවතෝ නිස්සරණං ච නිස්සරණතෝ යථා භූතං නප්පජානන්ති තේවත සාමං වා රූපේ පරිජානිස්සන්ති පරං වා තතත්ථාය සමාදපෙස්සන්ති යථා පටිපන්නෝ රූපේ පරිජානිස්සන්තේති නේසංඨානං විජ්ජති යේචකෝ කේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං රූපානං අස්සාදං ච අස්සාදතෝ ආදීනවං ච ආදීනවතෝ නිස්සරණං ච නිස්සරණතෝ යතහ භූතං පජානන්ති තේවත සාමං වාරෝපේ පරිජානිස්සanti පරං වා තතත්හාය සමාදපෙස්සanti යථා පටිපන්නෝ රූපේ පරිජානිස්සති තේඨානමේ සංවිජ්ජති කෝච භික්ඛවේ වේදනානං අස්සාදෝ ඉද භික්ඛවේ භික්ඛෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් තීති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති යස්මින් සමයේ භික්ඛවේ භික්ඛෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති නේව තස්මින් සමයේ අත්තව්‍යා බාධාය චේතේති න පරව්‍යාබාධාය චේතේති න උභයව්‍යාබාධාය චේතේති අභ්‍යාපජ්ජං ඒව තස්මින් සමයේ වේදනං වේදේති අභ්‍යාපජ්ජ පරමාහං භික්ඛවේ වේදනානං අස්සාදං වදාමි පුනච්ච පරම් භික්ඛවේ භික්ඛෝ විතක්ක විචාරාණං වෝපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාදිජං තේති සුඛං ဒ ුතියං ඥානං තේයාලං සතියං ඥානං තේයාලං චතුත්තං ඥානං උපසම්පජ්ජ විහෙරති යස්මින් සමයේ භික්ඛවේ බිකෝ සකස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති නේව තස්මින් සමයේ අත්තව්‍යා බාධාය පීචේතේති නපරව්‍යා බාධාය චේතේති න උභයව්‍යා බාධාය චේතේති අභ්‍යාපජ්ජං ඒව තස්මින් සමයේ වේදනං වේදේති අභ්‍යාපජ්ජ පරමාහං භික්ඛවේ වේදනානං අස්සාදං වදාමි කෝච භික්ඛවේ වේදනානං ආදීනවෝ යං භික්ඛවේ වේදනා අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා අයං වේදනානං ආදීනවෝ කිංච බික්ඛවේ වේදනානං නිස්සරණං යෝ බික්ඛවේ වේදනාසෝ ඡන්දරාග විනයෝ ඡන්දරාග පහානම් ඉදං වේදනානං නිස්සරණං යේහි කේච බික්ඛවේ සමනා වා බ්‍රාහ්මනා වා එවං වේදනානං අස්සාදං ච අස්සාදතෝ ආදීනවං ච ආදීනවතෝ නිස්සරණංච නිස්සරණතෝ යතහා භූතං නප්පජානන්ති තේවත සාමං වා වේදනා පරිජානිස්සන්ති පරංච තතත්ථාය සමාද පෙස්සන්ති යථා පටිපන්නෝ වේදනා පරිජානිස්සති තිනේ සංඛානං විජ්ජති යේච කෝ කේචි භික්ඛවේ සමනාවා බ්‍රාහ්මනාවා එවං වේදනානං අස්සාදං ච අස්සාදතෝ ආදීනවං ච ආදීනවතෝ නිස්සරණං ච නිස්සරණතෝ යතහ භූතං පජානන්ති තේවත සාමං වා වේදනා පරිජානිස්සanti පරං වා තතත්හාය සමාදපෙස්සanti යතහ පටිපන්නෝ වේදනා පරිජානිස්සති තිඨානමේතං විජ්ජති තේ ඉදමවෝච භගවා අත්තමනාතේ භික්ඛෝ භගවතෝ භාසිතං අභිනන්දුන්ති මහා දුක්ඛඛණ්ඩ සුත්තං කතියං